සමහර සූත්‍ර ධර්මවල තියෙනවා අපේ මුළු ජීවිතේම සංක්ෂිප්ත කරලා සංග්‍රහ කරලා කතා බහ කරන ස්වභාවය. එවැනි සූත්‍ර හරීම වැදගත්. අද අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ අතීත ජීවිතේ වර්තමාන ජීවිතේ අනාගත ජීවිතේ කියන මෙන්න මේ අතීත වර්තමාන අනාගත කාලත්‍රවර්තී ජීවිත ගැනම යථාභූත ඥාණයෙන් දකින්නට එහෙම නැත්නම් හේතුඵල ධහමට අනුකූලව දකින්නට උපකාර කරන උපකාර වෙන වටිනා කියන සූත්‍ර ධර්මයක් මේ සූත්‍ර දේශනාව තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ විභංග වර්ගයේ 131 වෙනි සූත්‍රයේ විදිහට බද්දේක රත්ත සූත්‍රය ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවක් බද්දේක රත්ත සූත්‍රය බද්ද වූ රැයක් හෙවත් ඊතා යහපත් රැයක් කියන අර්ථයෙන් තමයි බද්දේක රත්ත කියලා කියන්නේ මේ ශාසනය තුල බද්ද වූ රැයක් එම ඊ타ම යහපත් වූ රැයක් යහපත් වූ ජීවිතයක් ගෙවීම කියන එක සිද්ධ වෙන්නේ කොහොම මේ ජීවිත දිහා බැලුවමද කියලා තමයි මේ සූත්‍රය තුළ විග්‍රහ වෙන්නේ. මේ දේශනාව සවැත් නුවර ජේතවනාරාමේදී තමයි සිද්ධ වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය අතර. පින්නති මේ දේශනාවේ වටින ගාථා ධර්මයක් තමයි අපි මුලින්ම සිහිපත් කළේ. අජ්ජේව තිච්ඡන්නා තප්පං කෝජඤ්ඤා මරණං සුවේ අද අදම ආරබ්ධ වීරය කළ යුතුය හෙට නෙවෙයි අද අදම හෙට මරණය ඒ දැයි කවුද දන්නේ මේ ගාතාව කියද්දිම අද වෙච්ච සත්‍ය සිද්ධියක් පින්නත් මතක් වුණා අද උදෑසන කාලේ අපේ භාවනා මධ්‍යස්ථානයේ ඉදිරියේ අවුරුදු 60කට වැඩි තාත්ත කෙනෙක් සාමාන්‍යයෙන් අපි කියන්නේ මැරිලා වැටෙනවා කියලා. එහෙම මැරිලා වැටුණා. ඒ පියතුමා යම්කිසි රැකියාවක නිරත වෙලා ගෙදර යන අතරේ තමයි අපේ භාවනා මධ්‍යස්ථානයේ ඉස්සරහා මරණයටපත් වුනේ. පැය කිහිපයක් පැය යනකම් එතුමා පැයක් දෙකක් යනකම් එතුමාගේ මලකඳ රෙදි කඩකින් වහලා කවුරුවත් අල්ලන්නේ නැහැ. ඇයි මේ කාලේ කොරෝනා ව්‍යසනයේ තියෙන නිසා අල්ලන්න දෙන්නේ නැහැ. පොලිසිය සහ ඊළඟට ඒ අදාළ වෛද්‍ය සේවක පින්නත් අය ඇවිල්ලා ඊට පස්සේ පියතුමාගේ ඒ ශරීරය අරගෙන ගියා. එතුමාගේ ඊයේ රාත්‍රිය එතුමාගේ පෙරේද දවස කොහොම තියෙන්නේ නැද්ද? අදෝදෑසන සිද්ධ වෙච්ච මරණය ගැන එතුමට හාන් කවිසේක දෙයක්වත් දැනෙන්නේ නැතුව ඇති. එතුමා ඊයේ රෑත් හිතන්නේ නැති මේ මාසේ වැටුප් ලැබුණම අලුත් අවුරුද්දට දරුවෝ සමග කටයුතු කරන හැටි. සමහරට ආයතනයෙන් ලැබෙන දීමනා තියෙන අවුරුදු දීමනා. ඒවට කරන දේ. අවුරුදු ගනුදෙනු කරන හැටි. ඒ පියතුමාට මතක් වෙන්නේ නැති. බොහෝ බොහෝ දේවල් මතක් වෙන්නේ නැති. අද ගෙදර යද්දිත් එහෙමයි. බලන්න මරණය ආපු හැටි. අපේ ජීවිතවලත් පිනතුන්ගේ ජීවිතවලත් එහෙම කල්පනා කරලා බලන්න. කොච්චර බලාපොරොත්තු තියනවද? අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නම් දරුවෝ ගැන, දරුවන්ගේ අනාගතය ගැන, තරුණ දරුවෙක් නම් තමන්ගේ අනාගතය ගැන සාමාන්‍ය ජීවිතයේ එද්දී નિરાයාසයෙන්ම බලාපොරොත්තු ගොඩ ගැහෙනවා. ප්‍රාර්ථනා ගොඩ ගැහෙනවා. සැලසුම් හැදෙනවා. ඒත් ඒ තාත්තට වගේ හිත මරණේ ඉඳන්නේ. ඔබ අප ඕනම කෙනෙකුට. තථාගතයන් වහන්සේ මෙය වේල පහින්ම දැක්කා. මරණය ගැන අදහසක්වත් නැතුව මේ ලෝකයන්ට ඇලී ගලී වාසය කරන ලෝක සත්‍යයට බුදුරජාණන් වහන්සේ සිහි කරනවා. අජ්ජේව කිච්ඡන්නා තප්පං කෝජඤ්ඤා මරණං සුවේ. පින්වත්නි, පින්න ශ්‍රාවකේනි අද අදම උත්සාහ කරන්න. හෙට මරණය ඒද කියලා කියන්න බෑ. බුදු කෙනෙක් මේ කියන්නේ. හෙට මරණයද කියලා කියන්න බෑ. නහීනෝ සංගරන්තේන මහාසේනන මච්චුනා මහත් වූ සේනා ඇති මාරයා සමග මිත්‍ර සන්තව කියලා දෙයක් නැහැ. මේ ලෝකයේ අපිට බොහෝ දේවල් කතා බහ කරගෙන යම් යම් විදිහේ නිදහස් තත්ත්වයන්ට එන්න පුළුවන්කම තියෙනවා. මේ ලෝකේ සමහර අයත් එක්ක සමහර දේවල් කතා බහ කරලා අපිට යම් යම් තීන්දුව තීරණ වලට එන්න පුළුවන්. කෙනෙක්ගෙන් ණයක් ගත්තනම් අපිට පුළුවන් මේ ණය මේ මාසේ ගෙවන්න තිබුණා නම් අනේ ලබන මාසෙ දෙන්නම් කියලා අපිට කතා බහක් එහෙම ඇති කරගන්න පුළුවන්. ඒ වගේ හෙට කරන්න තියෙන වැඩේ අනේ මම ලබන සතියේ කරලා දෙන්නම් කියලා අපිත් එක්ක එකට ඉන්න කෙනෙක් ගැන කතා බහ කරගන්න පුළුවන්. ඒ මිත්‍ර සන්තව පවත් ගන්න පුළුවන්. මායයත් එක්ක එහෙම බෑ. මාරයත් එක්ක කවදාවත් එහෙම කතා බහ කරලා පැයක් කල් ඉක්මව ගන්න බෑ. පැය දෙක තුනක් තව ඉස්සරහට ජීවිතේ ඇදගෙන යන්න කතා කරගන්න බෑ. දවස් දෙක තුනක් තමන්ගේ ජීවිතේ ඉස්සරහට ඉඩක් දෙන්න කියලා එහෙම කතා බහ කරන්න ඉඩකුත් නැහැ එහෙම ස්වභාවිකුත් නැහැ. වේගයෙන් ඇදිලෙන කුස්සේ පුංචි පක්ෂියෙක් දැහැ ගන්නවා වගේ මරණය අපිව දැහැ ගන්න. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. හිස ගිනිගත් කෙනෙක් හිසේ ගින්න නිවන්නත් කලින් යෝනිසෝ මනසිකාර්ය උපදවා ගන්න උත්සාහ කරන්න ඕන. වස්ත්‍ර ගිනිගත් කෙනෙක් වස්ත්‍ර වල ගින්න නිවන්නත් කලින් එතනදී බුදු පියාණන් වහන්සේ මතු කළේ අපේ උත්සාහය අපේ අවධානය කොච්චර මේ ධර්ම මාර්ගයේ තියෙන්න ඕනද කියලයි. ඒ උපමා වලින් භාවිතාවෙන් බුදු පියාණන් වහන්සේ මතු කළේ. ඉතින් මේ සූත්‍ර දේශනාවේ මේ ඊටාම යහපත් මානසිකත්වයක් ඇති කරගෙන ජීවිතේ අරගෙන යන්නට පුළුවන් මානසිකත්වය ඇති කරගන්න බද්ධේක රත්ත කියන මෙන්න මේ උතුම් මනෝභාවය ඇති කරගන්න නම් මොකද කරන්න ඕනේ අද අද හෙට හෙට මරණය එන්න උනත් පුළුවන් කියන සංකල්පය උපදවාගෙන කාලය නෑ මට කියලා උත්සාහ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි යහපත් වූ රැයකදී ඒ කියන්නේ යහපත් වූ විදර්ශනා සහිත රැයක් උදා කරගන්නට බලාපොරොත්තු වෙන කෙනාගේ මාත්‍රිකාව සහ විස්තර විභාගය දේශනා කරමි. ඉස්සෙල්ලම සංක්ෂිප්තව මාත්‍රිකා වශයෙන් දේශනා කරනවා. යහපත් රැයක් ඇති කරගන්නේ කොහොමද? ඊළඟට මේ මාතෘකාව විස්තරාත්මකව දේශනා කරනවා. ඒකට කියන ಉದ್ದೇಶය කියලා. අතීතං නාන් වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං. ඔන්න ගාථාව කෙටියෙන් මාතෘකා සහිත බුදුන් වහන්සේ දේශනා කරනවා. අතීතං නාන් වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං අර ඊටාව නිවැරදි විදර්ශනාත්මක මානසිකත්වයක් ඇති කරගන්න එවැනි යහපත් මානසිකත්වයකින් දිවිගෙවන කෙනෙක් බවට පත් වෙන්නට සඳහන් කරනව කෙටියෙන් අතීත පංච උපාදානස්කන්ධ ධර්ම අනුගමනය නොකරයි අනාගත පංච උපාදානස්කන්ධ නොපතයි යදතීතම් පහීනන්තං අපත්තං චනාගතං ඇයි ඒ අතීතය නිරුද්ධ වෙලා ගිය එක. අනාගතය තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා සඳහන් කරනවා අතීත පංච උපාදානස්කන්ධ අනුගමනය කරන්නේ නැහැ. අනාගත පංච උපාදානස්කන්ධ පතන්නේ නැහැ. දැන් මේක අපි විස්තරාත්මකව ඉගෙන ගන්න ඕන. අතීත පංච උපාදානස්කන්ධ අනුගමනය කරන්නේ කියනවා අනාගත පංච උපාදානස්කන්ධ පිළිබඳව ප්‍රාර්ථනා බලාපොරොත්තු ඇති කරගන්නේ කියනවා. ඇයි අතීතය නිරුද්ධයි අනාගතය තවම පැමිණිලා නැහැ. ඊනදි මොකද්ද මේ අතීත පංච උපාදානස්කන්ධ අනුගමනය කරනවා කියලා කියන්නේ? අතීත පංච උපාදානස්කන්ධයක් ලුහුබඳින්නේ කොහොමද අපි? ඉස්සෙල්ලාම අපි තේරුම් ගමු පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? යම් රූපයක් උපාදානයට හිත කරනම් රූප උපාදානස්කන්ධය. යම් වේදනාවක් උපාදානයට හිත කරනම් වේදනා උපාදානස්කන්ධය. යම් සංඥාවක් සංකාරයක් විඥානයක් උපාදානයට හිත කරනම් උපාදානයක් ඇති කරවන්නට හේතු වෙනවනම් ඒවට කියන වේද සංඥා උපාදානස්කන්ධ සංකාර උපාදානස්කන්ධ විඥාන උපාදානස්කන්ධ. එතකොට අතීත පංච උපාදානස්කන්ධයක් අනුගමනය කරන්නේ කියන්නේ මොකද්ද? අතීත පංච උපාදානස්කන්ධයක් පින්නන්නේ අනුගමනය කරන්නේ කියන්නේ තණ්හා සහගතව දෘෂ්ටි සහගතව මාන සහගතව ලුහු නොබැඳීම රහතන් වහන්සේටත් අතීතය මතක් වෙනවද නැද්ද රහතන් වහන්සේ නමක් ළඟ ඉඳගෙන අම්ම ගැන කතා කළොත් රහතන් වහන්සේට අතීත ගියේ තමන්ගේ ගිහි කල අම්ම මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් නුවර තමන්ගේ පියමහ රජතුමා මතක් වුණාද නැද්ද? මතක් වුණා. එතකොට මතක් වෙන්නේ අතීතයේ දැකපු පියමහ රජතුමානේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේ සඳහන් කරන්නේ මේ අතීතයේ යම්කිසි හේතුවකට අනුකූලව මතක් වීම නෙවෙයි මෙතන මේ ගැටලුව තියෙන්නේ. අතීත පංච උපාදානස්කන්ධයත් තණ්හා මිශ්‍රිතව ආවර්ජන වෙනවා නම් තණ්හා මිශ්‍රිත ඒ ඔස්සේ දුවනවා නම් අතීත පංච උපාදානස්කන්ධයත් දෘෂ්ටියෙන් ගන්නවා නම් දෘෂ්ටි සහගත වේ පස්සේ දුවනවා නම් අතීත පංච උපාදානස්කන්ධයක් මම වෙමි කියන හැඟීමෙන් ගන්නවා නම් ඒ ඔස්සේ දුවනවා නම් අන්න ඒකයි කරන්න එපා කියලා කියන්නේ. අපි බලමු පින්නත් අපේ ජීවිතවල කොහොමද මේ පංච උපාදානස්කන්ධ අතීත පංච උපාදානස්කන්ධ පස්සේ අපේ හිත දුවන්නේ කියලා. පාසල් කාලය. පාසල් කාලය කිව්වට පස්සේ පාසල මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. පාසල කිව්වට පස්සේ මොනවද මතක් වෙන්න තියෙන්නේ? පාසල ඊළඟට පාසලේ ගුරුවරු පාසලේකට අධ්‍යාපනය හදාරපු යහළු විහෙලියන් ආදී වශයෙන් පාසල කියද්දී කෙනෙකුට මතක් වෙන ගොඩක් දේවල් කියනවා. එතකොට එතනක් තියෙන්නේ ස්කන්ධ ධර්මද නැද්ද? ස්කන්ධ ධර්ම. දැන් පාසල කියද්දී රූප රූප උපාදානස්කන්ධය. උපාදානයට හේතු වෙන රූපය එතන තියෙනවා. ඊළඟට පාසල් කාලේ විනෝද ගමන් එහෙම ගියා නම් පාසල් කාලේ සෙල්ලම් මෙහෙම කරා නම් ඒ පාසල් කාලේ වින්ද සැප මතක් වුණොත් එතන මොකද තියෙන්නේ වේදනා ස්කන්ධය උපාදානයේ හිත කර වේදනා උපාදාන ස්කන්ධය ඊළඟ පාසල් කාලේ ඉතිහාස ඉගෙන ගත්තා සිංහල ඉගෙන ගත්තා මේ මේ වගේ කැමති විෂයන් ඉගෙන ගත්තා කියලා විෂයන් එහෙම මතක් ඉගෙන ගැනීම එහෙම මතක් වෙනවා කියන්නේ ඒ සංඥා. ඉගෙන ගන්නවා කියන්නේ සංඥා වර්ධනය කිරීමක් නේ. එතකොට සංඥා උපාදානස්කන්ධය. ඊළඟට පාසල යන කාලේ යමෙකුට යම් ආදරයක් එහෙම තිබ්බනම් ඒ ආදරය කියන්නේ සංකාර උපාදානස්කන්ධය. පාසල යන කාලේ යාළුවෙත් එක්ක ගහගත්තේ මතක් වෙනව නම් එතන තියෙන්නේ දේශය. එතකොට ඒකත් දේශය කියන්නේ සංකාර උපාදානස්කන්ධයට අයිති එකක්. එතකොට මේ පාසල් කාලේ ඒ අත්දැකපු හැම දෙයක්ම දැනුණා කියන්නේ විඤ්ඤාණුපාදානස්කන්ධය. එතකොට බලන්න පින්නත් අපි පාසල කියලා පාසල් කාලය තුල හිර වෙනකොට එතන රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ සංකාර උපාදානස්කන්ධ විඥාන උපාදානස්කන්ධ ලුහු බැඳීමක් තියෙන්නේ. එතකොට මේ ලුහු බැඳෙන්නේ කොහොමද? ආශාවෙන්ද නැද්ද? හරි ආසාවෙන් අන්න තණ්හාව. ඊළඟට මේ පාසල් කාලේ මගේ යාළුවා කියලා මතක් වුණොත් කවුරු හරි කෙනෙක් කොයි සුමනා කියලා හරි පේදාද කියලා හරි කෙනෙක් මගේ යාළුවා කියලා කල්පනාට ආවොත් එතන මොකද තියෙන්නේ? වැරදි දැක්ම දෘෂ්ටියක් මොකද්ද? මගේ යාළුවා ඊළඟට ඉතින් ඒ කාලේ ඉතින් මම හිටියනේ කියලා හිතුනොත් එතන මොකද තියෙන්නේ මම වෙමි කියන මානය එතකොට අතීතය පාසල් කාලය මතක් වුණොත් මේ පාසල් කාලය තුල යම්කිසි රූපයක් මතක් වුණොත් එතන තණ්හාව උපදිනවා. තණ්හාවෙන් ඒ රූපය ගැන හිත හිත හිත හිත හිත හිත ඉන්නවා. ඊළඟට ඒ රූපය ඒ කාලේ මගේ කරගෙන හිටිය කෙනෙක් නම් මගේ වෙල හිටපු කෙනා මගේ වෙල හිටපු කෙනා මගේ වෙල හිටපු කෙනා දැන් කොහේ ඉන්නවද දන්නේ ආයි හම් වෙන්න තිබ්බනම් දකින්න තිබ්බනම් බලන්න තිබ්බනම් ඊළඟ භවයේ හරි හම් වෙනවනම් කවුද මගේ වෙල හිටපු කෙනා දෘෂ්ටි දෘෂ්ටියනේ ඔස්සේම දුවනවා. එතකොට එයා විඳින්නේ විඳේ මම නෙති. අපි හොඳට දන්නවනේ මේ පංච උපාදානස්කන්ධය තුන මම වෙන්නේ කියලා. එහෙම ආත්මත්වයෙන් තොර එහෙම හේතුඵල ධමයක් නේ. නමුත් ඉතින් මොකද වෙන්නේ මේ මේ බද්දේක රත්ත කියන මේ විදර්ශනාත්මක අවබෝධයක් සහිතව ජීවිතය ගෙනියන මට්ටමට ආවේ නැත්නම් ඒ මමනේ ඒ කාලේ කී කී මම මම ඒ කාලයක් දැකපුවා කියලා මම ආයනය කරනවා. එතකොට එතන තණ්හා, දෘෂ්ටි, මාන. ඊළඟට අපි හිතමු යම් කිසි කෙනෙක් මේ වෙනකොට වයසයි. යම් කිසි වයසකට ඇවිල්ලා මැදිවිය හරි එහෙම නැත්නම් ජීවිතේ වැඩි හිටියකට හරි. දැන් මෙයාට කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ තරුණ කාලයේ රූපය මතක් වෙනවා. එයාට මතක් වෙනවා තරුණ කාලේ රූපය. එතකොට මෙයාට තරුණ කාලේ රූපේ අවුරුදු 16, 17, 18, 20 තරුණ රූපය මතක් වෙනකොටම ඒ රූපයකට තණ්හා උපදින්නේ නැද්ද? ඒ කාලේ මං හරි ලස්සනයි. අන ආශාව උපදිනවා. අන තණ්හාවෙන් ඒ රූපය ඔස්සේ දුවනද නැද්ද? තරුණ රූපය ගැන. ඒ කාලේ මගේ හිතේ කොච්චර සතුටක් තිබ්බද? ආන්න එතකොට ඒ සතුට පිටිපස්ස යනවා. ඒ කියන්නේ ඒ වේදනාව පිළිබඳව තණ්හාවෙන් යනවා. ඒ කාලේ මගේ හිත මම ඒ කාලේ මගේ හිතේ කොච්චර හොඳ ගුණධර්ම තිබ්බද? ඉස්සර මම කොච්චර අහිංසකද? يعني නිහතමානිකම් මේ කාලේ තිබ්බ මෛත්‍රී කරුණාදී ගුණ ධම් මතක් වුණොත් ඒව ගැන තණ්හාව ඇතුළේ ඒ ඔස්සේ හිත දුවනද නැද්ද? එතකොට එතන සංකාර උපාදාන ස්කන්ධය. ඊළඟට අපි හිතමු තමන්ගේ ජීවිතේ වගේ පාසල් කාලයක් හරි නැත්නම් තමන්ගේ රූපය හරි එහෙම නැත්නම් තමන්ගේ දරුවෙක්ගේ රූපයක් මතක් වුණා. ලොකු පුතා පුංචි කාලේ හරීම හුරතල්. එහෙම හිතලා සමහර දෙමාපියන්ට මතක් වෙනවා. එතකොට ඒ දරුවගේ රූපය ඔස්සේ නේද හිත දුවන්නේ. අර උඩු වැලිය අතර ඉන්න හරි දුව පැන වැදෙන හරි අර දැන් වැඩි වියටපත් වෙලා හිටියත් ඒ දරුවෝ ලොකු වෙලා උස්මහත් වෙලා හිටියා අම්මල තාත්තලගේ හිතේ අතීතයේ ඒ හුරතලයේ හිටපු ළමයාගේ රූපය ගැනම තණ්හාවෙන් දුවනවද නැද්ද තණ්හාවෙන් දුවනවා එතකොට මේ පුංචි කාලේ පුත් ලොකු පුතා පොඩි පුතා මට හරි ආදරය කළේ දරුවගේ ලැබිච්ච ආදරය විඳිනවද නැද්ද? ආදරය විඳිනවා. එතකොට මේ ආදරය කියන අතීත ආදරය කියන සංකාරයක්. ඒ සංකාර උපාදානස්කන්ධ කියන තණ්හාවයි. ඉතින් මේ දරුවා මගේ කියලා හිතන දෘෂ්ටිය. ඉතින් මේ දරුවගේ ආදරේ මම කොච්චර වින්දද මම වින්දද කියන මම ආයනයක්. එතකොට මාන්නේ. අපට නොදන්නාට පින්නක් මේ අතීතයක් ඔස්සේ දුවලා හාර හාර අවසනව කියන්නේ නෑ. ඒතර අවසන්නේ කො රූපයක්. ඒක සැපාදී වේදනාවක්. එහෙම නැත්නම් දුක් වේදනාවක් වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු ඊයේ දවසේ ඊයේ දවසේ Taman අත්දකපු මොකක් හරි සිද්ධියක් එහෙම ආවර්ජනා කළොත් ඒක වැටෙන අතීතයටනේ අද උදේ වරුවේ Taman අධ්‍යක්ෂක යම්කි සිද්ධියක් ආවර්ජනා කළොත් ඒක වැටෙන්නේ අතීතයටනේ. ඒ වගේ අතීතය කියලා මේ මොහොතට කලින් මොකක් හරි දෙයක් කතා මොකක් හරි දෙයක් ගැන තණ්හාවෙන් කල්පනා කර කර ඉන්නවා නම් මම මගේ ආදී වශයෙන් කල්පනා කර කර ඉන්නවා නම් ඒ එක්ක රූපයක් ඒ එක්ක වේදනාවක් ඒ එක්ක සංඥාවක් ඒ එක්ක සංකාරයක් එහෙම නැත්නම් විඥානයක් එතකොට මේ විදර්ශනාත්මක ඇසක් උපදවා ගන්නවා කියන්නේ යන්නේ තණ්හා දෘෂ්ටි මාන මොකද වෙන්න ඕන? කැඩිලා යන්න ඕන. අතීතය මතක් වීම ප්‍රශ්නයක් නෙවෙයි කියලා අපි මුලින්ම සඳහන් කළා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේට අතීතය ආවර්ජනා වෙනවා. ඉතින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේට අතීත සංසාර ගමම ගමනම මතක් වෙන වෙලාවකට ආවර්ජනා කරන්නේ. පෙර ජීවිත ගැන, පෙර විසූ කඳ පිළිවෙල ආවර්ජනා කරන්නේ. අතීතේ මතක් කීම නෙවෙයි ප්‍රශ්නේ. සසරගත සත්‍යයට දුක් උපදින්නේ සසරගත සත්‍යයට සංසාර ගමන දීර්ඝ වෙන වැඩපිළිවෙල සකස් වෙන්නේ ඒ අතීතයත් එක්ක තණ්හාවෙන් සම්බන්ධය ඇති වෙන හින්දායි. ඒ අතීතය මම මගේ කියලා ගැනීම තුල ඇති වෙන ඒ අන්න ඒ ඒ අතීතයත් වර්තමානයත් ඒ සම්බන්ධ කරන පාලම තමයි තණ්හා දෘෂ්ටි මාන. අනේ ටික කඩලා දාන්න ඕන. ඒ ටික කැඩෙන්නේ කොහොම කළොත්ද? ඒ අතීත සිද්ධි අතීත සිද්ධි වල ඇතුල් වෙලා තියෙන පංචස්කන්ධ ධර්ම අනිත්‍ය වශයෙන් දකින්න ඕන. මේ සූත්‍ර ටිකක් ගැඹුරු සූත්‍රයක්. අපි දන්නවා රූපය කියන එක චිත්තක්ෂණ 17ක් තුල ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. එතකොට සිත සහ සිතේ උපදින හැඟීම් වේදනා සංඥා සංකාර විඥාන ක්ෂණයක් තුල ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. එතකොට යමෙක් හොඳට මනසිකාර කරන්න ඕනේ. ඒ අතීත රූපය ඒ ඒ තැන්වලම ඇති වුණා වෙනස් වුණා නැති වුණා. අපි අර නිදන්තරේ මතක් කරන්නේ මේ අපේ මේ නාම රූප පරම්පරාව පහන් දැලි પરම්පරාවක් වගේ කියලා. පහන් දැල්ල කියන එක අපි දන්නවා නිවෙනපත්තු වෙන නිවෙනපත්තු වෙන නිවෙනපත් වෙන වේගවත් වැඩ පිළිවෙලක් නේ. තෙල් බින්දුවක් අර වැටි දිගේ වෙනවා, පත්තු වෙනවා, ඒ තෙල් බින්දුව පත්තු වෙනවා, ගිනි ගන්නවා. ඒක එතනින් ඉවරයි. ආපහු තෙල් බින්දක් එනවා, ඒ ස්වභාවය, ඒ ඒ පාන්ත්‍රී දිගේ ධර්මතාවයක් විතර ඊළඟ තෙල් බින්දුව වෙන එකත් ගිනි ගන්නවා. පිච්චෙනවා. ඒ පිච්චීම තමයි ආලෝකය කියලා අපි දකින්නේ. ඊළඟට ඒකත් එතනම ඉවරයි. ආ මේ වේගෙන් වේගෙන් වේගෙන් වේගෙන් සිද්ධ වෙන මේ තෙල් බින්දු නැවත නැවත නැවත නැවත පිච්චෙන නැති වෙන වැඩ පිළිවෙල අපේ ඇහැට හොඳට ගෝචර කරගන්න බැරි නිසා අපට හිතෙන්නේ පවතින දැල්ලක් කියලා. නමුත් ඇත්තට මෙතන තියෙන්නේ ඇති වෙන නැති වෙන දැලි පරම්පරාවක්. වී ඇටයක් පැල කරාට පස්සේ වී කරලක් එනවා. හැබැයි වී කරල එන වෙලාවට අපි අර කලින් V8 හෙව්වොත් ඒක හොයාගන්න බෑ. අරක නිරුද්ධ වෙලා තමයි මේ V කරලා හැදලා තියෙන්නේ. අන්න ඒ වගේ. කලින් පහන් දැල්ල නිරුද්ධ වීමත් එක්ක අලුත් පහන් දැල්ලක් හට ගන්නවා. ඒ පහන් දැල්ල නිරුද්ධ වෙද්දී ආපහු පහන් දැල්ලක් හට ගන්නවා. අන්න ඒ විදිහට පින්නතින් නාම પરම්පරාවයි රූප પરම්පරාවයි දකින්න. නාම પરම්පරාව චිත්තක්ෂණයක් තුළ ඇතුළ වෙනස් වෙලා නැති වෙලා යනවා. පහන්දලි પરම්පරාව වගේ. ඊළඟට රූප પરම්පරාව ඊටට පොඩ්ඩක් ආශි තියෙනවා. හරියට වී කරල හට ගන්නකොට වී යටේ වී යටේ රුද්ධ වෙනවා වගේ. නාම પરම්පරාවට වඩා පොඩ්ඩක් ආශය වැඩි රූප પરම්පරාවේ. ඒකට අපි හොඳට මනසිකාර කරන්න ඕන. ඒ අතීත ඕනම අම්ම වේවා තාත්තා වේවා තමන්ගේ දුව වේවා පුතා වේවා ඒ ඕනම කෙනෙක්ගේ අතීත සංසිද්ධි අරමුණු වෙද්දී අතීත ඒ දැකපුව මතක් වෙද්දී කතා කරපුව මතක් වෙද්දී ඒ ඒ හැම තැනම තියෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඒ හැම එකක්ම ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන නාම රූප පරම්පරාව විදිහට දකිද්දි මොකද වෙන්නේ හිත නිදහස් වෙනවා අතීතයත් එක්ක තණ්හාවෙන් බැඳීම තරම් මොකද්ද? සාපයක් තවත් නැහැ. තමන්ගේ ජීවිතේ වැඩ කරමු දුක් විඳින්නේ මොනව නිසාද? මේ මොහොතේ කලින් දේවල් මතක් වෙලා. මේ මොහොතේ කලින් සිද්ධි මතක් වෙලා නේද දුක් විඳින්නේ. ඇයි දුක උපදින්නේ? සියලුම දුක්යන් හේතුව මොකද්ද? තණ්හාවනේ. එහෙනම් අතීතය මතක් වෙනකොට තණ්හාවෙන් මතක් වෙන හිඳයි ඔය දුක අතීතයේ කෙනෙක්ගෙන් ලැබිච්ච ආදරයක් මතක් කිරීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ආදරයට ඔය හිතේ ආදරේ උපදින එකයි ප්‍රශ්නේ. ඒ ආදරයට ඔය හිතේ ආදරේවත් තණ්හාව, ලෝභය උපදිනවා. ඒතකොට ලෝභයෙන් ඒ ආදරය කියන හැඟීම අරමුණු කර කර අරමුණු කර කර ඉඳි මොකද වෙන්නේ? දැන් මේක නෑනේ, දැන් මේක වෙනස් වෙලානේ, අනේ ඒ ආදරේ අහිමුණානේ කියලා දැනෙද්දි මොකද වෙන්නේ? අර තණ්හාවෙන් ඒ ආදරේ අරමුණු කරපු නිසා දුක් උපද්දවනවා. තණ්හාව කියන්නේ දුක් ජනනය කරන්නා. එතකොට යමෙදි ජීවිතේ අතීතය මතක් වෙලා දුක් උපදින්නේ අතීතේ සම්බන්ධව හිතේ තණ්හාව තියෙන නිසා. එන යෝනිසෝ මනසිකාරය විදර්ශනාව අනිත්‍ය සංඥා ආදී තාම ගැඹුරින්ම සිද්ධ වෙලා නැහැ. අපිට ඒක දරුවේ සඳහන් කළා තරුණ දරුවේ ඒ තරුණ දරුවාට ඉස්සර අතීත සිද්ධි මතක් කරන්ති. ඉතින් අතීතය පාසල් කාලය අතීතයේ සන්තෝෂෙන් හිටපුවා ඊළඟට අතීතයේ ආදරෙන් ඇසුරු කරපුවා එහෙම එහෙම අතීතයේ දැන් අහිමි වෙලා තියෙන අතීත සිද්ධි මතක් කරද්දී ඒ දරුවා කියනවා ස්වාමීන් වහන්සේ මට දැනෙන මම මේ මුළු ලෝකයේ තුලම තනි වුණ කෙනෙක් කියලා. ඒ වගේ පාළුවක් දැනෙනවා. ඒ පාළුව වචන වලින් විස්තර කරන්න බෑ කියලා. ඒ තරුණ දරුවට අතීතය මතක් වෙද්දී ඒ පාසල් කාලේ මොනවා හරි සිද්ධි ඒ අතීතයේ සමහර සිද්ධි මතක් වෙද්දී හිතට ඇති වෙනවා කියන හරියම කාන්තියක්. හරියට තමන් මේ මුළු ලෝකෙම තනි වෙච්ච කෙනෙක් වගේ. ඇලෙන්න වගේ දුකක් උපදිනවා කියලා. හැබැයි මේ අතීත පංචස්කන්ධ ධර්ම අරමුණු කර කර විදර්ශනා පටන් ගත්තට පස්සේ සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මගේ ඒ අතීතය මතක් වීම තුළ උපදින දුක් ටික ටික ටික ටික අඩු වුණා. දැන් මට අතීත සිද්ධි යමක් නිසා මතක් වුණා දැන් ගීතයක් ඇහෙද්දී ඔන්න දැන් පාසල් කාලේ ගැන කියන ගීතයක් ඇහෙද්දී පාසල් කාලේ මතක් වෙනවනේ. හැබැයි සාමාන්‍යයෙන් ඉස්සර වගේ මට ලොකු වල කාන්සියක් දැනෙන්නේ සමහර අතීතයේ අහිමිලා ගිහපු ආදරයන් ගැන ගීත ඇහෙනවනේ. ඉතර නම් පපුව පැලෙන්න තරම් අමාරුයි. දැන් සාහුන්නාසෙම ගාණක් නැහැ. බලන්න එතකොට ජීවිතේ විදර්ශනාවක් වෙලා තියෙනවා. එයාට යම්කිසි ලොකු අවබෝධයක් නොවුණත් අර සඩංග වශයෙන් හරි යම්කිසි කෙලෙස් ප්‍රහාණයක් වෙලා තියෙනවා. අතීතය සම්බන්ධව තියෙන තණ්හාව, දෘෂ්ටිය, මානය දුරු වීම තුල. අනිත්‍ය සංඥා වැඩි වීම තුල. ඒ නිසා පින්වත්නි අපිට තියෙන අපේ සමාජයේ සමහර පින්තුන් කතා බහ කරනවා එහෙම මේ ගැටලු ජීවිතයකින් ගොඩක් අය ගැන අතීත අතීත සිද්ධි. ඉස්සර මෙහෙමයි, ඉස්සර මෙහෙමයි. ඊයේ මට මෙහෙම කිව්වා, පෙරේද මට මෙහෙම කිව්වා. මෙයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන, මෙයා වෙන කෙනෙක්ට හැමතිස්සෙම මැසේජ් කරනවා, පිටි පණිවිඩ යවනවා. මෙයා මට හොරෙන් කෝල් ගන්නවා. මේ වෙච්ච වෙච්ච දේවල් සිද්ධි කී කී මොකද කරන්නේ? අනේ ස්වාමීන් වහන්සේ මට මගේ හිත හදාගන්න බැහැ. මම කල්පනා කරනවා, කල්පනා කරනවා, කල්පනා කරනවා මගේ ඔළුව වෙද්දල් වෙලා වගේ දැන්. එතකොට හිතන්න ඕන මොකද්ද අපි කරන්න ඕන? ඒ අතීත හැම දෙයක්ම අවසන් වෙච්ච නැත්නම් නැති වෙලා ගියපු නිරුද්ධ වෙලා ගිය පංච පාදානස්කන්ධ ධර්ම නැත්නම් නාම රූප ධර්ම කියලා අපි අවබෝධ කරගන්න ඕන. අනිත්‍ය ස්වභාවයටපත් වුණා කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක මේක භාවනා කර කර කර කර කර කර කර කර ඉස්සරහට යන්න ඕන දෙයක්. එතකොට තමයි ඒ දුක් අඩුවේ නැත්තම් මොන සෙල්ලම දැම්මත් හරියන්නේ නැහැ. පිනතුර දැන් බොහෝ අයට අත්දැකීම් නැතිනේ. මේ විදර්ශනාවෙන් ඒ දුක් නැති කරගන්න නැතුව වෙන වෙන එක එක දේවල් කරගෙන ඉන්නවනේ. යාළුවන්ට කියනවා, අඬනවා, ඊට පස්සේ ඔය යට වෙන්න කියලා ඕව අමතක කරලා යන කියලා ටෙලිවිෂන් බලනවා විනෝද ගමන යනවා ඉතින් දුක් නැති වෙනවද නෑනේ ඒ නිසා අපිට එකම විසඳුමයි තියෙන මේ දුක් වලින් ගැලවෙන්න විදර්ශනාව වෙන විසඳුමක් නෑ ඇත්තටම සංසාර ගමනේ තෝය පීර පීර පීර පීර ගියා දුක් නැති කරගන්න තියෙන එකම මාර්ගය විදර්ශනාව වෙන මොකුත් නෑ කඩෙන් ගන්නත් බෑ දෙයියෙක් ගිහිල්ලා ගන්නත් බෑ ඉබේ පහළ වෙන්නේත් නෑ ඒ කියන්නේ සැනසille කියන එක. එහෙම බෑ. විදර්ශනා කළාමයි ඔය අතීත සම්බන්ධ දුක් ටික නැති කරගන්න ඕනේ. දැන් සමහර අය ඉන්නවා සමහර ඔය අම්මල තාත්තල දැන් සමහර තරුණයක් ඉන්නවා. තමන්ගේ ඔන්න ප්‍රේමවන්තය හරි ප්‍රේමවන්තිය හරි මිය ගියා නම්. තමන් විවාහ වෙලේ හිටපු සාමියා හරි භාර්යාව හරි මිය ගියා නම්. තමන්ගේ දරුවෙක් හරි අම්මා තාත්තා කෙනෙක් හරි මිය ගියා. ඉතින් මොකද ආඬනවා, වැළපෙනවා, කල්පනා කරනවා. ඉතින් ඔය දුක නැති කරගන්න නම් ඒ අතීත ජීවිත අතීත සිද්ධි පංච උපාදානස්කන්ධ ධර්ම වශයෙන් දකිමින් අනිත්‍ය සංඥාවෙන්ම දකින්න ඕනේ. එතකොට හිත නිදහස් වෙන්නේ. එතකොට අතීතය තණ්හා දෘෂ්ටි මානසහිත අනුගමනය කරන් නැති කෙනෙක් බාරපත් වෙනවා. අවසන් වෙච්ච අතීතය අවසන් වෙච්ච අතීතයක් බවට මෙයා අවබෝධ කරගන්නවා. දැන් ඒ ගැන කල්පනා කරලා ඒ කියන්නේ ඒ ගැන කල්පනා නොවන මට්ටමකටපත් වෙනවා. කියන්නේ දුක් සහගතව කල්පනා නොවන මට්ටමකටපත් වෙනවා. ඒක කල්පනා කිරීමේ පළක් නැති බව ඇඟීමක් විතර දැනෙනවා. ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරනවා නප්පටි කංකේ අනාගතං. අතීතං නාන් වාගමෙය නප්පටි කංකේ අනාගතං. අතීත පංච උපාදානස්කන්ධ තණ්හා දෘෂ්ටි මානව වශයෙන් අනුගමනය කරන්නේ විතරක් නෙවෙයි අනාගත පංච උපාදානස්කන්ධත් තණ්හා දෘෂ්ටි මානව වශයෙන් මේ ප්‍රාර්ථනා කරන්නේ. අන්න ඒක හරි වටින කතාවක්. අපි ගොඩාක් මේ ලෝකය මොනවද කරන්නේ? ප්‍රාර්ථනා කරනවා. විවාහ වුණ ගමන් මොනවද ප්‍රාර්ථනා කරන්නේ? දුවේ ප්‍රාර්ථනා කරනවා. පුතේ ප්‍රාර්ථනා කරනවා. විවාහ වුණ ගාම ගෙදර ඉන්න නැන්දනියයි විශේෂයෙන්ම නැන්දනිය තමයි මොකද ප්‍රාර්ථනා කරන්නේ. මිනිබිරියෙක් හරි මුණුබුරෙක් හරි ප්‍රාර්ථනා කරනවා. තරුණ ජීවිත ගත කරන අය ඊතා ගුණ යහපත් තරුණියක් තරුණයෙක් මට ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා ඇතුලෙන් රහසේම ඇති කරගන්නවා. ඒ ප්‍රාර්ථනාවලට අහු වෙන්නේ මොනවද? එක රූපයක්, එක වේදනාවක්, එක සංඥාවක්, එක සංකාරයක්, එක විඥානයක්. දැන් බලන්න යම්කිසි පුතෙක් විවාහ වුණාට පස්සේ ලේලියක් ගෙදරට එනවා. දැන් මේ නැන්දනියගේ අදහසක් තියෙනවා ලොකු පුතා වගේ මුණුබුරෙක් හම්බ වෙන්න ඕන. අනාගත ප්‍රාර්ථනාවක්. ඒ මුණුබුරා කියන්නේ මුණුබුරා කියන්නේ මෙතෙක් නොහටගත් මෙතෙක් නොවා රූපයක්ද නැද්ද? රූපයක්. ඊළඟට ඒක තුල වේදනා නැද්ද? ඒ ඒ ඒ මුදුරා කියන්නේ පංචස්කන්ධ ධර්මයක් නේ. ඒතර වේදනාවක් තියෙනවා. සංඥා සංකාර විඥාන නැද්ද? ඒවත් තියෙනවා. එතකොට මේ නැන්දනිය පතන්නේ පංචස්කන්ධයක්ද නැද්ද? පංචස්කන්ධයක්. ඊළඟ මේ පංචස්කන්ධය ගැන මෙහා මේක පතන්නේ තණ්හා දෘෂ්ටි මාන සහිතව. ආසාවෙන් ලෝභෙන් හිතන්නේ මුණුබුරේ ඊළඟට මගේම මුණුබුරේ කන දෘෂ්ටිය. වැරදි දැක්මක් නේ. මේ ලෝකේ මගේ කියලා කිසිම දෙයක් නැහැනේ. එයා තණ්හාවෙන් මුණුබුරා හෝ මිනිබිරීගෙන කල්පනා කරන විතරක් නෙවෙයි මගේම මුණුබුරෙක් මගේම කියලා මුණුබිරියක්. මුණුබුරේ කම්බුන් නැත්නම් ඊට පස්සේ මොකද වෙන්නේ? මිනිබිරියේ කම්බුන් නැත්තම් මොකද අවුරුදු 5ක් ගියා 6ක් ගියා 7ක් ගියා 10ක් ගියා වුණා රණ්ඩු අල්ලන්න පටන් ගත්තා. ඇයි? දුකයි. දුකේ ඊට පස්සේ දුකේ ඊට පස්සේ මොකද කරන්නේ? කේන්ති. දැන් ලේලි පේන්නත් බෑ. පුළුවන් නම් එලවනවා. හැබැයි යම් කිසි නැන්දනියක් එහෙම ප්‍රාර්ථනා, තණ්හා, දෘෂ්ටි, මාන වශයෙන් නැති කරගත්තේ නැත්තම් අර නැන්දනිය ඇති කරගන්න මානසික වියවුල මේ ඇති කරගන්නේ නැහැ. එතකොට අපිට තේරුම් යන්න ඕනේ අපේ ජීවිත ගොඩක් අවුල් වෙන්නේ ඔන්න ඕවා නිසා. එන තණ්හා දෘෂ්ටි මාන අපේ ජීවිත වල මේ අර නිකන් මේ ලේ මාස් ඇට නහරවල ඇස්සේ ඔක්කොම දුවලා වගේ. තණ්හාවෙන් දෘෂ්ටියෙන් මානෙන් අතීතය ගැන හිත හිතෙද්දී හිතට හරි අමාරුයි. අනාගතය ගැන ප්‍රාර්ථනා කර කර ඉඳලා ඒවා සිද්ධ වෙනකොට ඉතින් හරි අමාරුයි. ඕ දැන් අර තියෙන අරඤ්‍ය සූත්‍රයේ තියෙන්නේ. අරඤ්‍ය සූත්‍රයේ තියෙනවා අතීතය ගැන හිත හිත ශෝක කරන කෙනා අනාගතය ගැන හිත හිත ශෝක කරන කෙනා අවුවට දාහු බට දණ්ඩක් වගේ කියනවා මොකද්ද වෙන්නේ වේලිලා කර වෙලා මැලවිලා ගියපු ජීවිතයක් ඒක අතීතය ගැන ශෝක කරන්න අනාගතය ගැන ශෝක කරන්න එතකොට මේ ඔක්කොටම හේතු වෙනවා අපිට තේරෙනවා මේ හිතේ තියෙන උපදින තණ්හා දෘෂ්ටි මාන එතකොට යම් කිසි නැන්දනියක් හේ මුණුබුරෙක් මිනිබිරියක් අන්හා දෘෂ්ටිමාන සහිතව ප්‍රාර්ථනා කරන්නේ නැත්නම් ඇයට ඒ සම්බන්ධව දුක් උපදින්න ඒක එතකොට හේතුවක් වෙන්නේ නෑ ඊළඟට අපි හිතමු යම් කිසි කෙනෙක්ට මෙහෙම අදහස් වෙන්න පුළුවන් ගොඩාක් පින්කම් කරනවා ගොඩාක් පින්කම් කර කර මෙයා හිතනවා මහේසාක්‍ය දිව්‍යතලයක උප්පත්ති ලබන්න ඕනේ කියලා. තාම මේ නොආපු අනාගතයක්නේ. මෙයා හිතනවා අනාගතේ මම මහේසාත දෙවියෙක් වෙන්නම්. ඒ දිව්‍ය පුත්‍රයෙක් කියන්නේ හරි දිව්‍යාංගනාවක් කියන්නේ පංච උපාදානස්කන්ධයම්බද නැද්ද? පංච උපාදානස්කන්ධය. දිව්‍ය පුත්‍රයේ දෙවි කෙනෙක් කියන්නේ එතන තියෙන රූප තියෙනවා වේදනාතන සංඥාතන සංකාරතන විඤ්ඤාණය. එතකොට මෙයා බලන්නේ අනාගතයේ දිව්‍යාත්ම භාවයක් සම්බන්ධ මොකද්ද කරන්නේ? තණ්හාවෙන් කල්පනා කර කර ඉන්නවා. මෙතෙක් ඇවිල්ලා නැති ස්වභාවයක් පිළිබඳ තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මානෙන් කල්පනා කර කර ඉන්නවා. ඒ වගේම තමයි තරුණ දරුවෝ උනත් එයාලා තාම හම්බෙලා නැති මේ වගේ එහෙම නිපුණද කල්පනා කරන මෙහෙම පාටක් තියෙන, මෙහෙම උසක් තියෙන, මෙහෙම කිනාවක් තියෙන, මෙහෙම කොණ්ඩයක් තියෙන ඔය කට්ටිය ඔහොම හිතට හරි හරි කල්පනා කර කර ඉන්නේ. ඒ මොනවද ඒ කල්පනා කරන්නේ? අනාගත පංච උපාදානස්කන්ධයක් ගැන. එහෙම කෙනෙක් හම්බුනේ නැත්නම් මොකද වෙන්නේ? පැතූ කෙනා නෙවෙයි ලැබුණේ කියලා මැරෙනකම්ම ඒ පෞල් ජීවිතේ විඳවද ඉන්නවා. දැන් සමහර මේ දරුවන්ගේ අම්මලත් ඔක් කියනවා. අපේ පුතා පතාගෙන ආපු කෙනා නෙවෙයි ලැබුණේ කියනවා. ඒ කියන්නේ පුතත් එක්ක අම්මත් පතාගෙන ඉඳලා මෙහෙම දුවක් හම්බ වෙයි කියලා. ඉතින් බලන්න පින්නන්ති මේ අනාගත පංච උපාදානස්කන්ධ මෙතෙක් හමු නොවුණු අනාගත පංච උපාදානස්කන්ධාදී ගැන හිත හිත මේ ප්‍රාර්ථනා පොඩි ගහනවා තමයි අන්තිමට ඒවා එහෙම නොවෙනකොට මොකද වෙන්නේ? යුද්ධ සටන් සමහර ගෙවන්න ලෝවට. මේ ඔක්කොටම හේතු වෙන අපිට තේරුම් ගන්න පුළුවන් තණ්හාවයි ආසාව දෘෂ්ටිය ඒ කියන්නේ ආත්මීය වශයෙන් මම්මගේ වශයෙන් ඒවා දැකීම මානෙ කියන්නේ මේ හැම දෙයක්ම අත්දකින්නේ මම කියන හැඟීම එතකොට අනාගත පංච උපාදානස්කන්ධ ධර්ම අතීත පංච උපාදානස්කන්ධ ධර්ම වගේම අනිත්‍ය ස්වභාවය තමයි අයිති. ඉතින් අන්නේ විදිහට හොඳට කල්පනා කරලා දෙපැත්තෙන් නිදහස් වෙන්න ඕන. මේක නිකන් මේක නිකන් නැත්තම් වෙන්නේ මොකක්ද දන්නවද? හරියට මේ දෙපැත්තට ගහනවා වගේ. අපි තුන් යම් කිසි පුරුෂයෙකුට මොකක් හරි දඬුවමක් ලැබිලා එකපාරක් ගහන වම් කම්බලට. මේ පැත්ත ඉන්න බෑ ඒක නිසා අනිත් පැත්තට ගහනවා. අන්න ඒක තමයි ගොඩක් ඇයි ජීවිතේ. අතීතයෙන් ලැබෙන සමහර දේවල් මතක් කරද්දී ලොකු දුක් වේදනා. ඒක අතුල් පාරක් ඊට පස්සේ අනාගතේ මතක් වෙලා අනාගත ප්‍රාර්ථනා බිඳීම් සම්බන්ධව අනිත් පැත්තෙන් ඔන්න ලැබෙනවා අතුල් පාරක්. එහෙම දෙපැත්තෙන් හොඳට අතුල් පාරවල් කමින් තමයි සමහර අයගේ ජීවිතේ. ඒතර තමයි අවුරුද්දව බට දන්නවා වගේ. අපි හොඳ පැත්තෙන්ම නිදහස් වෙන්න ඕන. ඊටාම නිදහස් මානසිකත්වයකට එන්න ඕනේ. හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ ඊළඟ ගාථාවේ බුදුන් වහන්සේ දේශනා කරනවා පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. අසංහීරං අසංකුප්පං සංවිද්ධාමනු බ්‍රූහයේ. ඔය අතීත පංච පාදානස්කන්ධ වලින් ගැලවුණාට විතරක් මදි. අනාගත පංච උපාදානස්කන්ධ වලින් ගැලවුණාට විතරක් මදි. වර්තමාන පංච උපාදානස්කන්ධේ මොකද දකින්න ඕන? දකින්න ඕන. හේතුඵල ස්වභාවය. යමෙක් ප්‍රතිඋප්පන්න යම් යම් ධර්මයෝ ඇද්ද ඒ ඒ තන්හිදී අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා කරයිද ඔහු අසංහීර අකෝප්‍රිය වූ විදර්ශනා වඩක් මේ වඩන්නේ කියයි සඳහන් කරමි. එහෙනම් අතීතය සහ අනාගතය කියන දෙකෙන් ගැලවිලා විතරක් ඒ දෙකෙන් ගැලවෙනකොට ලොකු නිදහසක් අපිට. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ අපිට වර්තමාන වර්තමාන දිහත් එහෙනම් ධර්මානුකූල විදර්ශනා ඇසින් බලන්න ඕන බුදුරජාණන් වහන්සේ පින්නත් මේ සූත්‍ර දේශනාවේ දේශනා කරලා තියෙනවා කෙලෙස යම් ශ්‍රාවකෙක් ප්‍රත්‍යুৎপন্ন ධර්ම ඒ කියන්නේ මේ වර්තමානයේ මේ මේ මේ පංච උපාදානස්කන්ධ ධර්ම කියන හේතුඵල ධම කොහොමද කෙනෙක් තණ්හා දෘෂ්ටි මානවයෙන් ගන්න කියලා ඊළඟට සඳහන් කරනවා. සඳහන් කරනවා රූපේ ආත්ම කොට ගනි. මේ වර්තමාන රූපේ ආත්මයක් කියනවා කියලා හිතනවා. වේදනාව ආත්ම කොට ගන්නවා. සංඥාව ආත්ම කොට ගන්නවා. සංකාරය ආත්ම කොට ගන්නවා. විඥාන ආත්ම කොට ගන්නවා. එයා දැන් දෙපැත්තෙන් ගැලවුණා කියලා නමුත් එයා හිතනවා මේ මේ වර්තමානයේ වර්තමානයේ යාට මනසිකාර වෙන්න පුළුවන් මේ වර්තමානයේ මේ රූපය තුල කියන්නේ මේ ශරීරය ඇසුරු කරන ආත්මයක් තියෙනවා. මේ වේදනා සංඥා සංකාර විඥාන ආදී ඇසුරු කරන ආත්මයක් තියෙන පුළුවන්. අන්න ඒක බුදුන් වහන්සේ විග්‍රහ කරන 20 ආකාර වශයෙන්. එනතේ 20 ආකාර සක්කාය දෘෂ්ටිය කියන එක අපි අහලා තියෙනවානේ. ඇත්තට 20 ආකාර සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකක්ද? ආකාර 20ක් වුණු පංච උපාදානස්කන්ධයේ විශේෂෙහි හටගන්න වැරදි හැඟීම දැක්ම අදහස තමයි විචයාකාර සක්කාය දෘෂ්ටි කියලා කියන්නේ. ඒ කියන්නේ පින්වත්නි මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ මොනවා හරි කෑල්ලක් මොනවා හරි කොටසක් අරගෙන ඒ කොටසේ කෙනෙක් ඉන්නවා ආත්මයක් ඉන්නවා කියලා පටල ගන්න ගතිය තමයි මේ මේ විෂයාකාර සක්කාය දෘෂ්ටි විග්‍රහ කරන්නේ. මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ මොනවා හරි කෑල්ලක් අරගෙන ඒක කෙනෙක් ඉන්නවා ආත්මයක් ඉන්නවා කියලා ඒ අවිද්‍යාව නිසා වැරදි සංකල්පයකට එන ස්වභාවය තමයි මේ කියන්නේ විෂයාකාර සක්කාය දෘෂ්ටි කියලා. අන්න ඒක අපි ප්‍රහාණය වෙන්නේ වෙන විදියට හේතුඵල ධම මේ වර්තමානයේ තුල දකින්න ඕනේ. ඉතින් වර්තමාන මේ පංච උපාදානස්කන්ධය කියන්නේ කෙනෙක් නැති ආත්මයක් නැති හේතුඵල ධමයක් කියලා. හරියට පින්නත් අපි හිතමු දැන් රුවල් නැවක් යනවා සාගරේ. ඒ රුවල් නැව කියන එක කෙනෙක් විසින් මෙහෙවනව නෙවෙයිනේ. සුලං හේතු වෙලා ඒ රුවල් නැව මොකද වෙන්නේ? ඉස්සරහට තල්ලු වෙලා යනවා. එතන ආත්මයක් නැහැනේ. රුවල් නැවක් කුණකට ඉස්සරහට තල්ලු වෙලා යද්දි එතන ආත්මයක් නැහැනේ. අනේ රුවල් නැවක් හුළඟින් හුළඟ කියන හේතුව නිසා ඉස්සරහට තල්ලු යන රුවල් නැව වගේ තමයි අපි මේ මේ වර්තමාන මේ නාම රූප પરම්පරාව. මෙතන අනාත්ම ස්වභාවයක් හේතුඵල ස්වභාවයක් තියෙනවා. අන්න ඒක හොඳට ප්‍රකට කර ගන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් පින්නත් අපි කීපයක් ගමු. දැන් සාමාන්‍යයෙන් විෂයාකාර සක්කාය දෘෂ්ටියේ තියෙනවා දැන් රූපය තමයි ආත්මය කියලා කෙනෙකුට රූපයේ කෙනෙක් ඉන්නවා කියලා අදහස එන්න පුළුවන්. රූපය තමයි ආත්මය. පින්නති බලන්න දැන් අපි අපේ සමාජය තුළ කතා කරන්නේ සමහර අයට මෙන්න මෙහෙම කියනවා. කොටා කියලා කියනවා. දිගා කියලා කියනවා. කලුව කියලා කියනවා. සුද්ධ කියලා කියනවා. සුදු පාටට අපි මොකද්ද හමුනන්නේ? ආත්මීය සංකල්පය. එතකොට තමයි අපි සුද්ධ කියන්නේ. කළු පාටට අපි ආත්මීය සංකල්පය බද්ධ කරනවා. අපි එතකොට කියනවා කළුවා කියලා. උස කියන ස්වභාවයට අපි එකතු කරනවා ආත්මීය සංකල්පය. එතකොට දිගා කියනවා. දිග කියන එකට ආත්මීය සංකල්පය. කොට කියන ස්වභාවයට ආත්මීය සංකල්පය එකතු කළා කොටා කියනවා. ඒ කියන්නේ රූපං අත්තනෝ සමුපස්සති කියන්නේ රූපය තමයි ආත්මය කියලා ගැනීම. ඒකනේ අපි කියන්නේ කලු කලු රූපයට අපි කියන කලුවා කියලා. එතකොටනේ කෙනෙක් ගැන මතුවෙන්නේ අපිට. දැන් කලු කිව්වට අපට කෙනෙක් කියලා සංකල්පයක් එන්නේ නැහනේ. කලුව කිව්වොත් මොකද වෙන්නේ? එතකොට කෙනෙක් ආත්මයක් ගැන හැඟීමක් එනවා. සුදු කිව්වට අපිට ආත්මීය සංකල්ප කෙනෙක් ඉන්නවා කියලා අදහසක් එන්නේ සුදු සුදු එච්චරයි. සුද්ධ කිව්වොත් මොකද වෙන්නේ? අන්න එතකොට අපිට ඉන්නවා දැනෙනවා කෙනෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා ඒ වගේ මේ මේ රූපය තමයි ආත්මය කියලා එහෙම ගන්න සමහර අය. ඊළඟට අපි හිතමු දැන් වේදනාව තමයි ආත්මය කියලා ගැනෙන විදියක් කල්පනා කරොත් එහෙම දැන් දුක් වේදනා හට ගන්නවා. එතකොට මේ දුක් වේදනාවට අපි ආත්මය අමුණන්නේ දුක් විඳින්නා කියන පදේ. සැප වේදනාව කියන්නේ හිත ඇසුරු කරගෙන හරි ඇහැ ඇසුරු කරගෙන හරි එහෙම උපදින සිතුවිල්ල. ඒකට අපි ආත්මය ගලපනවා. එතකොට කියන දුක් සැප විඳින්නා කියලා. ඒ වගේ මේ මේ රූපයට වේදනාවට සංඥාවට සංකාරයට විඥාණයට අපි ආත්ම පටල පටල යන්නේ දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ලෝභය කියන සංඛාර ධර්මය ගත්තොත් ඒකට ආත්මය පටලෙවුවට පස්සේ මොකද වෙන්නේ ලෝභය එතකොට අපිට කෙනෙක් ගැන සංකල්ප වෙනවද නැද්ද එතකොට දැන් මේ හේතුඵල ධර්ම දකින කෙනා දන්නවා මෙතන ලෝභයෙක් නැහැ ලෝභය තියෙනවා දැන් සමහර අයට කියනවා මසුරා කියලා. මසුරුකම ප්‍රකට වෙද්දී අපි ඒකට ආත්මය ගලපල කියන මසුරා කියලා. හැබැයි විදර්ශනාවෙන් හේතුඵල ධම් දැකපු කෙනා දන්නවා මෙතන මසුරෙක් නැහැ. මසුරුකම තියෙනවා. ඊළඟට ව්‍යාපාදය, කේන්තිය. කේන්තියට ව්‍යාපාදයට අපි ආත්මය ගලපලා කොහොමද කියන්නේ? කෙනෙක් ගලපලා. කේන්තිකාරයා. හැබැයි විදර්ශනාවෙන් හේතුඵල ධම දැකපු කෙනා මෙතන ආත්මත්වයෙන් තොරයි කියලා දැකපු කෙනා මෙතන කෙනෙක් නැහැ කියලා දැකපු කෙනා කේන්තිය දකිනවා. හැබැයි කේන්ති කාර්යයක් දකින්නේ ඒ වගේ ඉරිසියාව දකිනවා. ඉරිසියා කාර්යයක් දකින්නේ මසුරුකම දකිනවා. මසුරු මසුරෙක් දකින්නේ ආදරය දකිනවා. ආදරවන්තයෙක් දකින්නේ ආදරය කියන්නේ ලෝභයනේ. ලෝභය හරි හරි ආදරේ ලෝභය තියෙනවා. නමුත් ඒකට ආත්මේ පටලවන්නේ හේතුඵල ධම දකින්න කෙනා. සාමාන්‍ය ජීවිතයේ ඉතින් සමාජය ඇසුරු කරද්දී ලෝභයා, මසුරා, එහෙම ආදරවන්තයා, ආදරවන්ති කියලා ඔහොම කතා කරන්න පුළුවන්. සාමාන්‍ය ලෝකෙත් එක්ක ජීවත් වෙද්දී. නමුත් අතුලෙන් දන්නවා මෙතන ආදරවන්තයෙක් නෑ, මෙතන තියෙන්නේ හුදු ආදරය විතරයි. මෙතන කේන්ති කාරයෙක් නෑ, මෙතන තියෙන්නේ කේන්තිය හේතුන් නිසා පහළ වෙච්ච ධර්මයක් කියලා. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධයෙන් ආත්මීය සංකල්පයේ පින්නත් අපි හූරලා දාන්න ඕනේ. ඉවත් කරන්න ඕනේ. ඒක ඉවත් කරන්න නම් මොකද කරන්න ඕනේ? වර්තමාන පංච උපාදානස්කන්ධයේ හේතුඵල ධම දකින්න ඕනේ. ඉතින් මේ විදිහ හේතුඵල ධම දකිද්දී මේ පංච උපාදානස්කන්ධ ධර්මයට කෙනා හෝ ආත්මය හෝ අමුණන ගතිය හිතින් බැහැරවල ගිහිල්ලා මෙතන එයාට ප්‍රකට වෙනවා රූපයක් ඇත කෙනෙක් නැත වේදනාවක් ඇත කෙනෙක් නැත සංඥාවක් ඇත කෙනෙක් නැත සංඛාර ඇත කෙනෙක් නැත විඥාන ඇත කෙනෙක් නැත කියන සුද්ධ පිරිසිදු ඥාන උපදින්න පටන් ගන්නවා එතකොට එයාට මේ වර්තමාන පංච උපාදානස්කන්ධ ගැන තියෙන තණ්හා දෘෂ්ටිමානත් දුරු වෙනවා ඉතින් මෙන්න මේ වගේ පින්වත්නි අතීත පංච උපාදානස්කන්ධ පිළිබඳ තියෙන තණ්හා දෘෂ්ටිමාන දුර වෙන විදිහට අනිත්‍ය ආදී විදර්ශනා කරමින් අනාගත පංච උපාදානස්කන්ධ තණ්හා දෘෂ්ටිමාන වශයෙන් ප්‍රාර්ථනා කෙරෙන ස්වභාවී අදහස් ප්‍රහාණය වෙන අනිත්‍ය භාවනාවේ යෙදෙමින් වර්තමාන පංච උපාදානස්කන්ධ ධර්මයක් තණ්හා දෘෂ්ටිමාන වශයෙන් ගන්නතුව හේතුඵල ධම් වශයෙන් දකිමින් තුන් පැත්තෙන්ම නිදහස් වුණ ශ්‍රාවකෙක් ඉන්නවා නම් වාසය කරන යාට කියනවා බද්දේක රක්ත. එයාගේ දවස, එයාගේ රාත්‍රිය හරීම නිදහස් විදර්ශනාත්මක සුන්දර රාත්‍රියක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ බද්දේක රත්ත සූත්‍රය දේශනා කළ තියෙන්නේ. ඉතින් මේ බද්දේක රත්ත සූත්‍රයෙන් පස්සේ තවත් මෙවැනිම බද්දේක රත්ත සූත්‍ර කීපයක් එනවා. මහා කච්චායන බද්දේක රත්න සූත්‍රය ආනන්ද බද්දේක රත්න සූත්‍රය ලෝමසකංගීය බද්දේ බද්දේක රත්න සූත්‍රය කියලා එහෙම බද්දේක රත්න සූත්‍ර කිහිපයක් අදින් පස්සේ ඉස්සරහට දින කිහිපයක් පිළිතුර ශ්‍රවණය කරන්න පුළුවන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා ඉතින් නැවත නැවත අහන්න නැවත නැවත ඒ ඒ ඒ දේශනා ශ්‍රවණය කරමින් පින්නදී තුන් පැත්තෙන්ම නිදහස් වුණු මේ ලෝකෙ උතුම්ම සැපයක් දකින ශ්‍රාවකෙක් බවට පත් වෙන්න කියලා සිහිපත් කරමින් ආරාධනා කරමින් ධර්ම දේශනාව සංකලන හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.